ගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කළ ගීත රචකයාණෝ ගුවන් විදුලිය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් කළ නිවේදකයාණෝ ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ රූපකෝ පොඩි ආදරේ බඳන්නාවේ තරමට මානෙලම ඔබ තරමට මානෙලම වෙන කෙනෙක් නොමෙත දියතේ ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරන් පිළිබඳ මීළඟ කියවීම මීළඟ මීවිත කරුණාරත්න අබේසේකර භාෂාලංකාරය කිවිවර පරාක්‍රම කොඩිතුවක් වූ ගීතරචක බන්දුල නානායකාර වසම් මාධ්‍යවේදී ආර්ය සිරිවිතානගේ දිලීප අබේසේකර කලාසූරි ලතා බල්පොල ඉෂාක් බේක් ලලිත් පොන්නන් පෙරම සචින්ත පුලස්ති සිතාරා මදුෂානි සන්ධ්‍යා කුමුදුනි සමග සුනිත් උදේරත්න මීළඟ මීවිත අයිබෝවන් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 6 වෙනි මැදිරිය. එසේත් නැත්නම් අසමාන වංශාවලියක නිර්මාණයන්ට පණ දුන්නු හද ගැහෙන හඬ මැදිරිය. ඊළඟ මීවිත ඊළඟ પરම්පරාව මීවිත සඳහා සූදානම් කිරීමක්. ඒ වෙනුවෙන් අද කියවීමට කරුණාත් අබේසේකරයන්ව පරිශ්‍රණයට ලක් කළ විද්වතුන් කිහිප දෙනෙකුට අපි ආරාධනා කරා. කරකම කොටතුක මහත්මයා කරුණාත් අබේසේකරන්ගේ ගීතවල තියෙන ජීවිතාවබෝධය භාෂාව යෙදීමේ තිබෙන හික්මීම ජීවිත අවබෝධයේද අනිත් දැනුමද ලබාගත යුතු තැන් එතුමා ඒ ద్వාර සියල්ල විවර කරගෙන තිබෙන සයක් අපිට දක්න ලැබෙන්නේ මේ ගීතාවලියේ අදටත් අපි උදෑසන ගුවන්විදුලියේ වයන්න තිබෙනවා නම් ඉතුරුලා තිබෙන මේ කිහිප දෙනා රචනා කළ ගීත උදා ගීත ළමා ගීත ගත්තම එයත් එසේමයි එවැනි විශිෂ්ට ගීත රචකෙක් ළමා ගීත රචනා කරලා තියෙනවා නේද කියලා අපිට ඉතාම විශාල ළමා ගීත රචනා කරනවා. දුයි කරන්න හදපු හැටියගේ අම්මා මාව දුයි කරන්න හදපු හැටියගේ කොට්ටු වෙච්ච පුංචි තරම ඇඳන් නැත්නම් මයි ඉතරේ ඉතරේ බබරේ අපි ළමා ගී ගත්තොත් ඔය අද ගී ගායන නැත්නම් අද ළමා ගී තාම ගායන නංගිලා මල්ලිලා ඒ අවස්ථාවේදී ලියලා දීලා ගායපු ගීත මම ගණන් කළේ නැහැ. ඔහු අවබෝධ කරලා දෙන දෑ. ඒ කියන්නේ ඔහු මේ ගීත ලියලා තියෙන ඇත්තම අවබෝධයෙන් යුතුව ජනප්‍රිය ගීත ලිව්වද නැත්නම් හින්දි තනු වලට ගීත රචනා කළාද ඔහු සතුව තිබුණු ජීවිත අවබෝධය ඔහුගේ ගීතෙන් අපිට කියවීමට හැකිද ඔහු ගැන නොලියවන ඔහුගේ අර නයනජිත් නුවන් නයනජිත් සිංහල ජීපතේ නැවුම් කරුවා කියලා. ඉතාම විශිෂ්ට නිබන්ධනයක් පරිශනාත්මක නිබන්ධනයක් කළා. ඊහා සමාන ග්‍රන්ථයක් ලියවිලා නැහැ මෙතෙක්. ඒ වගේම ඒ කිසිවකට අසුරේ නැති මහා පරිච්ඡේදයක් සැඟවෙලා තියෙනවා. රැසී තිබෙනවා. ඒක තමයි ඔබ ඔය මිලිතුඩු වලින් ඔය දෙතුන් දෙනාම අත ගන්න බලන්නේ. ඒක අපි ටිකක් පැහැදිලි කරගන්න ඕන. කරුණාරත් අබේසේකර ගිය අතරේ අග්‍රඵලය මාස්ටර්පීස් එහෙම නැත්නම් සියසුන් ගත අභිශේෂ කෘති විදිහට හඳුන්වන්න පුළුවන් එක ගීයක් තමයි මේ ඉපිදමැරේ යලිපදී මේ බොහොම සරල කතන්දර චිත්‍රපටියකට කන්වරත්නති ලියන මේ මාර්ග ප්‍රබන්ධය දැන් දෙමළ චිත්‍රපටි කරුවන් කියන්නේ පරාජිත පෙම්වතියගේ සිතුවිලි මේක තියෙන්නේ මේකට මේකට වචන දෙන්න. මේ පරාජිත පෙම්වතාගේ සිතුවිලි මේක තියෙන්නේ ඒකට වචන දෙන්න. මේ සිඟන්නාගේ ගීතය ඒකට වචන දෙන්න. එයා දුකින් ජීවිතේ වෙන පරාජය වෙලා. මේ වියෝගෙන් බලාපොරොත්තු වෙන පෙම්වතෙක් ඒකට වචන දෙන්න. ඔච්චරයි කියන්නේ. කන්නාරත්න අභිනව පදමාලා ලියනවා. ඒවා කිසිසේත්ම හින්දි ගීතවල තියෙන සංකල්ප විද්‍යාව නෙමෙයි. ඊට වඩා බොහෝම ඉහළ ගීතයක් බවට පත් වෙනවා කරුණාරත්නගේ වචන වලින් මේ ගීතය. ඒ නිසා අර ඔබ අතින් කියවුණා මේ ඔබට ඕන වුණා මේක හරගන්න මේ හින්දි තනුවලට ගීත ලිවීම. මේක මහා අපවාදයක්. මේක ගොඩනැගුණ මේක ඉබේ නෙමෙයි මේක ඊටාම පටු මේ දුගඳ හමන දේශපාලන දෘෂ්ටිවාදයකින් තමයි මේ චෝදනාව ආවේ. අපි තේරුම් ගන්න ඕනේ අපේ අපට සංගීත සම්ප්‍රදායක් නැති රටක් අපි. අපට චිත්‍රපටි කලාවක් තිබුණේ නැහැ. අපේ මහගෙදර ඉන්දියාවේ සම්බන්ධය ඒ කාලේ අපේ ਵਿਚාරකයන් මේ පටු ජාතිකවාදී ਵਿਚාරකයන් හැඳින්වුවේ අසිංහලීකරණය, ඉන්දියානුකරණය. මේ විදිහටයි හැඳුන්වන්නේ. ජාතික මනස උද්දල් කරන දෙමළ සිංහල මේ චිත්‍රපට කලාව. මේ විදිහට හැඳුන්වන්නේ. නමුත් මෙතෙන්දී අපි ගැඹුරින් තේරුම් ගත්තොත් අපිට වටහා ගන්න ඕන මේ නූර්ති නාටකම් තීටර් ගීත වලින් රසවින්ද මිනිස්සු ඊළඟට චිත්‍රපට කලාව ආවහම දෙමළ චිත්‍රපටි බැලුවේ මේ પરම්පරාව බැලුවේ 1910 15 දී දෙමළ චිත්‍රපටයේ මේ ඒ වගේම මේ මෙහි පෙන්වපු මැද්‍රාස්වලින් මෙහි ගෙනාපු හින්දි චිත්‍රපටි. ඊළඟට ඒ දෙමළ නිෂ්පාදකවරු ලංකාවට ඇවිල්ලා ලංකාවේ නළුලියන් පුහුණු කරගෙන ලංකාවේ විශිෂ්ට පද රචකයන් එකතු කරගෙන පාපාලා වේදලා සාලිලා මේගොල්ලෝ සංගීතය පුහුණු කරා අපේ මිනිසුන්ට මහා සංස්කෘතික දායාදයක් එදා සිද්ධ වුණේ මහා සංස්කෘතික මේ ගනුදෙනුවක් එදා සිද්ධ වුණේ එහෙමයි අපි තේරුණානේ පුංචි දූපතේ මිනිසුන්ට මේ මහා චිත්‍රපටි කලාවක් ලබා දුන්නා ඊට පස්සේ ඒ චිත්‍රපට නිෂ්පාදකයෝ ගීත රචකයෝ සංගීතඥයෝ ඔක්කොම බිහි කරලා පාඩම් දෙන්නේ ඒ මේ ද්‍රවිඩ සංගීතඥයෝ දක්ෂිණ මූර්තිලා. ඒගොල්ලෝ ඇවිල්ලා මෙහි පුරුදු පුරුදු පුහුණු කළා අපේ අපේ චිත්‍රපට කලාව දෙවෙනි 1947 55 දක්වා තිබුණේ ඒ යුගයේ. ඊළඟට අපි දන්නවා 65න් 70න් පස්සේ අපේ ස්වාධීන චිත්‍රපට කලාව බිහි වෙනවා. ඒකට අපට අපට මේ මහා සංස්කෘත දායාදේ දුන්නේ මිනිස්සු. ඒ නිසා ඒගොල්ලන්ගේ තනුවලට සිංහල පදයේදීම මේක අවභාවිතයක් කියලා හිතන් මේ වැරදි තර්කණයක්. එදා පහත් කළා මේ මිනිසුන්ට විරුද්ධ වෙන්න. ඒකේ අනිත් සරදම තමයි ඉන්දියාවට ගිහිල්ලා ශාන්තිනිකේතනයේ මේ රාගධාරී සංගීතයේ පුහුණු වෙලා රාගධාරී සංගීතයේ ශෘති පෙට්ටිය ඇත්තේ ශාන්තිනිකේතනයේ ළමයාවත් වඩාගෙන මෙහි පැමිණි අය තමන්ගේ නනුත් වෙනස් කරලා ඇඳුම් පැළඳුනුත් වෙනස් කරලා වෙනම මොහම වෙනම විශාරදලා මේ පකීර්ලා මේ බිහි වුණා. බිහි වෙලා මේ මේ ගුවන්විදුලියේ අධිපතිකම් දරුවා මේක අල්ලගත්තා. මේක අල්ලගත්ත මේ කතා කරන්නේ අපි එලිමානේ. මේක අල්ලගත්ත නිසා තමයි ජෝතිපාලගේ ජීවිතවලට ඉරිවැදුනේ. මේ කරුණාත්මබීසී කරලා දඬුවම් ලැබෙන්නේ. ප්‍රේමකීර්තිලා දඬුවම් මාරු 10කට යන්නේ. අදත් කරුණාත්මබීසී කරගේ ජීවිත මේ ගබඩාවල තියෙනවා ඉතිවැස්ම ගැලවිලා අසංරක්ෂිතව තියෙනවා තාම. ඒකට සාක්ෂි දෙන අය ඕන තරම් ඉන්නවා. ඒ ඒව සිදුුනේ එදා ඇති වුණේ ඒ අගතිකාමී අධිපති බල බලවේගයක් ඇති වුණා. ඉන්දියාවේ ආපු ඉන්දියාවේ තිබුණේ මහා සංගීත සම්ප්‍රදායක්. ඒකෙන් අපේ සංගීතඥයෝ මහා ගීත උද්‍යාන විහිකලා අපි මේක ප්‍රවේශයෙන් කතා කරන්න ඕන. අපි දැන් බැලුවොත් සා ප්‍රසංගයේ සත්‍ය ප්‍රසංගයේ පවන මේ රෑරූ ප්‍රසංගයේ සුනිල විල මේ ඒතකොට මේ මේ ගීතාවලිය බැලුවාම මේ විශාල ගීතෝද්‍යාන වලින් අපට විශාල අස්වන ලැබුණා. ඒ අතරම කොටසක් ඒ ශෘති පෙට්ටියේ හිදකාර වෙලා බටහිරට පස්සාරෝගන. චන්ද්‍රස්රට ජෝතියට සීටීට දරුවෙන් අර මහා දරුවල් වැහුවා සීටී මහා ජාත්‍යන්තර මට්ටමේ ගායකයෙක් ඒ ශ්‍රේණියේ විශිෂ්ට ශ්‍රේණියක් දුන්නේ නැහැ. මේ තුන්දෙනෙක් හිටියේ ගුවන්විදුලි පරීක්ෂා මණ්ඩලයේ. සීටීට දුන්නේ නැහැ සුනිල් ශාන්තට දුන්නා. ඔව් සුනිල් ශාන්ත අරගලයක් කරා සීටීට දෙන්න ඕනේ කියලා. ඒ තරම් විශිෂ්ටයෙක් කියලා. මේ දේවල් තුනේ ඉබේ නෙමෙයි. එතකොට අරකට ආවේ මේ මේ තනුවලට මේ අසිංහල පද, කසල පද මෙහෙම කරුණාරත්නගේ මේ ගීත තමයි ජෝතික ගීතාත්මයෙන් ලබා දුන්නේ. එතකොට ජෝතික ගීත කසල පද කියනවා නම් ඒ කියන්නේ කරුණාරත්න අබේසේකරේ බස කසල පදද? කරුණාරත්න අබේසේකර පාලි සකෝ අර කිව්වා. කිව්වා වගේ ගමේ හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්තා. කොළඹ නාගරික මනස වගේම ගමේ ගැමි මනස තිබුණා. මෙන්න මෙතන තමයි නොලියවුණු පරිච්ඡේදය මම මේක අවුරුදු 20ක් තිස්සේ හදාගෙන එක. මේ නොලියවුණු පරිච්ඡේදේ කුමක්ද ඔය ඔබ වටින් ගොඩින් කණින් කොණින් කියන්නේ මට මේ මතකයි දැන් දිලීප කිව්වා එකම පද 3-4 දෙනෙකුට ලියවිලා තියෙනවා. වෙන වෙන විදිහට එකම අදහස. මේක තමයි රහස. මොකක්ද එකම අදහස? ඒ අවධිය 1900 ඉඳලා 1950 දක්වා මේ රටේ සමාජයේ මනස මයින්ඩ්සෙට් එක හැදුනේ කොහොමද? සුද්ධාන්ත විරුද්ධව ජාතික චින්තනයක් ගොඩ නැගුණා. සිංහල බෞද්ධයා කියවලා සාරධර්ම ජීවිතයක් සමාජයට ලැබුණා. එතික්ස් ලැබුණා, මොරල් කෝඩ් එකක් ලැබුණා. මේ කල්චර් කෝඩ් එකක් ලැබුණා. සංස්කෘතික රැහැන තිබුණා එදා මිනිසුන්ගේ. ඒකයි හියුගෝ ප්‍රනාන්දු ආනන්ද සමරකෝන් නන්දන කීර්ති ලිව ගීත බලන්න මේ අංගබටේ ගීත පද දෙක තුනක් පෙන්නන්නම් මේක අමර මේක අභිෂේකරගේ නෙමෙයි මේ 47 57 ලියුණ ගීත ලෝ අම්බයමේ ඉඳලා යනවා නිසි පාර සොයා ආගන්තුකයා දුක සැප නිති පෙරළී ප්‍රිය සකලස සූකී ජීවනමේ ගමන සංසාරේ ලෝකයේ පෙරළේ කාලෙ ගෙවි යයි බෝ ක්‍රූරයි අහෝ ලොව ධර්මී මිල කලේ ඇයි දෝ ඔබ ප්‍රේමී අම්මට සිරි කියලා හිතේ නැද්ද බුල කලේ අයිදෝ ඔබ ප්‍රේමී අද පුළුවන් එක ඔය සක්විත්තුකට ඔය ගීය ලියන්න පුළුවන් ආනන්ද සමරකෝණල ලියුව බොහෝ ක්‍රූරයි අහෝ ලෝ ධර්මී මේ ධර්මයේ යටපත් වෙලා මේ මුදල ඉස්මතු වෙලා ඇයි ඔයා ප්‍රේමය ඉච්චේ කියලා අහනවා දැන් බලන්න මේ ගීත ඔක්කොම කියන්නේ මොකද්ද අපි කෙටි වචනයක් ගමු බෞද්ධ විඥානය ඉංග්‍රීසියෙන් කියන්නේ moral code culture code moral authority අද නැත් එක තමයි අද මේ කලාවේ සාරධර්ම එතික්ස් මුකුත් නැහැ. ඒකයි මේ අඩියක්වත් ඉස්සරහට යන්න බෑ අපේ. නව කතාවට ගීතයට නාට්‍යයට යන්න බෑ. මොකද විශිෂ්ට සාහිත්‍යයක් බිහි වෙන්නේ සංස්කෘතික රැහැන සාරධර්ම සම්බන්ධය තිබුණොත් පමණයි. දැන් කරුණාරත්නට බලන්න මෙතන තියෙන හැටි. ඉපිදමැරේ ගීතය. ඔහුගේ අභිශේෂ කෘතිය කියලා මම කිව්වා. ලෝවැඩ සංගරාවේ මරණය ගැන තියෙන්නේ කවිපද 6යි. මේ පදහයෙන් ඔහු ගන්නවා මේ කොතන වුණත් මරුහට නැත බාධා. මේ මේ පදේ ගන්නවා. මේකට ඔහු ලියනවා ඊහා සමාන ලෝකඩ සංග්‍රහව ඉක්මවන භාෂාවකින්. අලගියවන් මුකවේටි මෛත්‍රී හිමි ඉක්මවන භාෂාවකින් මේ මේ ධර්ම විඥානීය පෙන්වන ගීතයක් කියනවා. එතකොට මේකේ තියෙන මරණානුස්මෘතිය. බෞද්ධ ආගමේ පළවෙනි කේන්ද්‍රය මරණය සිහි කිරීම. ඔබ මරණය සිහි කරනවා නම් හැමදාම ඒක තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. ඇයි ඒ? වැරෙන්නද නැහැ. ජීවත් වෙන්න. වඩා හොඳින් ජීවත් වෙන්න මරණය සිහි කරන්න. හොඳට ජීවත් වෙන්න. හොඳට මැරෙන්න. die fully කියලා කියනවා. live fully. ඒක තමයි මේ කියන්නේ. මේ ඔක්කොම අමතක කළා. මේ මිනිසු බලන්න මේක සමහර වචන තියෙනවා ලෙඩ දුක් මේ නැති බැරිකම් පැමිණෙනවා අපටමයි මිනිසුනි මේ දෙමි සරල කටවහරි වචන එතෙන් තේනවා විශාල නොවේ සසල වෙති හයි ලැන්ග්වේජ් එන හැටි බලන්න එතකොට හයිබ්‍රිඩ් ලැන්ග්වේජ් එකක් හැදෙන හැටි බලන්න මේක තමයි ලෝකයේ අභිරහස සියලුම භාෂාවන් එකට සුසංයෝග වෙනවා හරි තැනදී ඉහළම සාහිත්‍යයේදී මේ ගීය ඊළඟට බලන්න ඔහු ගයන තව තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගදී අපි ඇයි කොලම් මේ ඩිංග මේ ඩිංග කියන වචනේ විශ්වයක් තියෙනවා නේද මේ වචනේ සතුට ශෝකේ ජය පරාජේ දැන් ගායනා කළා ගිරිහෙල් මුදුනේ මාය නිලනොපිපේ සත්‍ය විකෘති වෙන්නේ නැහැ කවදාවත් අසත්‍යයට පරාජය වෙන්නේ නැහැ කියනවා ඒකම තමයි ඔහු පියුමේ පණිබොති කියනකොට කියනවා මේ සත්‍ය විකෘති කරන්න බෑ ගවතේම තමයි සංවඳුනේ. ඔහු කියනවා තනකොළ නුබුදුති සිංහපටව සත්‍ය සියල්ලට හිලින් තියෙන්නේ. ඔහු කියනවා මිනිසාමයි දෙවියන් වන්නේ. තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ. ඔහු තැනක ලියනවා මේ ලෝකේ වේදිකාවේ නළුවෝ අපේ ප්‍රේම රැඟුම් ලොව පා දයා ඉන් බැස යාවි තම කාලේ අවසන් වෙලා පෙරලෙන මේ ලියනවා ලෝකයේ වේදිකාවේ නළුව මේ ශේක්ස්පියර්ගේ සංකල්පයක්. අපි බලනවා මේ ඔවුන් දැස යනවා තමන්ගේ ජීවිතයේ රැඟුම් අවසන් කළා. ඒක මොනතරම් විශේෂ ධර්ම විඥානයක් ඔහු පළ කරනවාද කියන එක අපි තේරුම් ගත්තොත්. ලෝකයේ සිහිනයක් වගේ සටනකී ජීවිතයේ මේ දැන් මේවා කරෝ ලිව්වේ මේ සරල මේ විනෝද චිත්‍රපටි වලට. ඒ නිසා මේ ගීත, මේ චිත්‍රපටි මිනිසුන්ගේ අභ්‍යන්තර විඥාණයට ගමන් කළා. ඒකයි ඒවා ජනප්‍රිය වුනේ. දැන් ඊළඟට අදේන සාහිත්‍ය කලාවන්ගේ අපි මේ ධර්ම විඥාණය දකින්නේ නැහැ. සංස්කෘතික රැහන දකින්නේ නැහැ. ඒ නිසා තමයි අද නූතන විචාරකයන් සංගීත වේදීන් සංගීත ඉතිහාසඥයන් මානව විද්‍යාඥයන් සහ ක්වොන්ටම් විද්‍යාඥයන් මේ පස් දෙනාම පෙන්වන්නේ උසස්ම ප්‍රතියක තියෙන්න ඕන මොරල් කෝඩ් එකක්. ධර්ම විඥානයක් තියෙන්න ඕන. සාර ධර්ම මේ රැහණක් තියෙන්න ඕන. ඒක නැත්තම් ඒක උසස් කෘතියක් නෙමෙයි. ඒ නිසා ඒ ඒ විදිහට බැලුවම අපිට පේනවා 1950 දක්වා මේ සමාජය ශික්ෂණය වුණා මේ අනකාර ධර්මපාලගේ ව්‍යාපාර වලින් සිංහල බෞද්ධ ආදී බෞද්ධ පොතපතින් ජනමාධ්‍ය වලින් මිනිසුන්ට සරු චින්තනයක් ලැබුණා. ඒක තමයි හියුගෝලා ආනන්ද මේ සමර්කෝණ ලියනකොට මේ සමාජ සාරය ධර්ම සාරයක් ඉන්නේ මේක අපි ගැඹුරින් විග්‍රහ කරගත්තොත් තමයි තේින්නේ කරුණාරත්න බේසකර කියන්නේ ජනප්‍රිය මේ ගීත රචකයෙක් නෙමෙයි. ඔහු මහා මහජන මහා ජන සංගීතඥයෙක් ජන විඥානයක් ධර්ම විඥානයක් තිබුණු මහා මැවුම් කරුවේ. ඒකයි ඉතිහාසයේ දෙදරවාගෙන අද ටයිටැනික් යථාර්ථය. මේ දිලිගේ නැව් යලි ගොඩ ගන්න මේ මහා සභාව. මෙතන ඉන්නේ මේ සරල බඳ රසිකයෝ නෙමෙයි දැනුම ඇති විදබ්ද දැනකොට සමේ ඉන්නේ. ඉතිහාසයේ මේ දිලිගේ නෞකා අරගෙන මිසක් අපට අනාගතයක් ගැන හිතන්න බෑ. අද එක පියවරක් සංගීතයේ ඉදිරියට තබන්න බෑ මේ කරුණ තේරුම් ගත්තේ නැති නිසා. අපි උත්සාහය වන්නේත් යම් උත්සාහයක් ගන්න අපි කියවීමද අපි සම්පූර්ණ කියවන්නේ ම කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි අපේ උත්සාහය ටික ටික හරි මේ මේ වැඩේ ඉදිරියට ගෙන යන්නට කරුණාදන්න අභ්‍යසය කරන්න අපිට අපි මීට పూర్වෙහි තමයි මේ වැඩසටහන ඉදිරිපත් කරන්න හිටියේ. නමුත් යම් යම් හේතු නිසා ඒක පසුර වෙන්න. කෙසේ වෙතත් අපි තවත් මියුරු ගීතයක් රස විඳිනවා. ඇන්ජලින් ගුණතිලක ගාන ශිල්පිනියටත් ගීත බොහෝ ප්‍රමාණයක් රචනා කළා. එතුමන් එතුමියත් ජනප්‍රිය කලා කාරණයක් විදිහට ගාන ශිල්පිනයක් විදිහට ඉහළට සොවා තිබුවේ ඔවුන්. ඔහු අපි මේ ගීත ගානක් කිරීම සඳහා ආරාධනා කරන්නේ සංධ්‍යා කුමුදුණී. බන්දු නානකරස මහත්මයා අපි ප්‍රේමකීර්ති පිළිබඳව කතා කරා. ඔහු අතිදක්ෂ නිවේදකෙක්, ජනප්‍රිය නිවේදකෙක් සහ ඉතා දක්ෂ ගීත රචකයෙක්. ඔහුගේ ගුරුවරයාත් ඔහුත් අතිදක්ෂ නිවේදකෙක්, ජනප්‍රිය නිවේදකෙක් සහ අතිදක්ෂ නිවේදකෙක්. මේ ගුණයන් සහිත මේ මේ ප්‍රවර්ගයේ හම්බෙන්නේ මේ දෙදෙනා පමණමයි. කේලික ධර්මවර්ධන මහත්මයා මුණ ගැහෙනවා. නමුත් ඒතරම් ගීත ප්‍රමාණයක් ඔහු ලියලා නැහැ. ඔහුත් එවැනිම දක්ෂ ජනප්‍රිය නළුවෙක්. හැබැයි මෙතරම් ගීත ප්‍රමාණයක් ලියලා නැහැ. මේ දෙදෙනාම අපි ගත්තොත් දෙන්නම එකම වර්ගය තමයි. කරුණාද අබ්‍රාසිකර මහත්මයා හොඳ නිවේදකෙක්, හොඳ sannivedakek වීමත් ගීත සහ sannivedana කලාව ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් කිරීමටත් මේ දෙක එකිනෙකට සම්බන්ධව යන්නට ඇද්ද? ඒ කියන්නේ ඔහු දක්ෂ නිවේදකෙක් වීමත් ඔහු ගුවන් විදුලිය ජනප්‍රිය වීමට සහ ගීත ජනප්‍රිය කිරීමට හේතු වාද. අර ඉස්සෙල්ලා කිව්වා වගේ වර ඔබට මම කලින් දවසේ මේ නැදිරියට ආවම කිව්වා වගේ දැන් මේ පොළේ ඇවිදිනකොට බුදුම නොස්ටැල්ජියා හැඟීම් මාර මේ කියන්නේ පුදුම සාංකා පරවශ බවක් තමයි ඇති වෙන්නේ. මේ කතා කරන දැන් මේ ඉස්සෙල්ලා ගීතය ගැහුවම ඇහුවම මට මතක් වෙන්නේ ගාල්ලේ බෝපේ අපේ ගෙදර පොඩි බරාන්දයක් තියෙනවා එතන අර පරණ රේඩියෝ එකෙන් මේ ගීතය ඇහෙනකොට මට මගේ ලොකු අක්කා මතක් වෙනවා අම්මා මතක් වෙනවා අපේ ගෙදර තල්ලපු ඉඩමේ කියන්නේ අපේ ඉඩමේ හරක් පට්ටියක් තිබුණා ඒ ඒ උදේට කිරිදෝන සද්දේ ඒ සුවඳ ඇහෙනවා ඉතින් මේ මේ මේ පුදුම සිතුවිලි සහ මේ පරාක්‍රම කිව්වාගේ මේ ඔය ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක ඒක ඒක ඒක මම හිතන්නේ නැහැ වචන වලට විස්තර කරන්න යන එක හරිය නිර්ර්ථකයි මෙහෙම කිව්වොත් ටිකක් අපිට තේරෙනවා දැන් නන්දාස ගෝදාගොඩගේ බටහිර වෛද්‍ය සාකච්ඡාව සුගත බාලසිල්ලාගේ ගුවන්විදුලි රංගමඩල ඒ කටහඬවල් කරුණා දමරසිංහ කටහඬ රංජිත් අමරසේකර කටහඬවල් ඒතර කුසුම්මා මේ අහිංසක මේ හරි සරල පහන්තරුවේ අචල සහන්නෙලිය මේ මේ මේ සේරම මේ කැරහිලා කැළපිලා මේ ජීර්ණ වෙච්ච ඇඟක් තමයි මට තියෙන්නේ. ඉතින් අර මේ සේරම යනකොට මේ ඔබ නිවේදකයෙක් කියලා ඇහුවා. මේ පොළොවේ මිදන් කියන එක හොඳයි. මට වැඩි ඉතාලම මම කියන්නේ අරසිනේ කිව්වා වගේ ඉතාලම මතභේදාත්මක කරුණක් පරාක්‍රම කියපු හින්දා මම හිතන්නේ මේක ඉතා සුදු එකක් ඒකත් එක බලවම 968 විතර මම හතරේ පන්තියේ දවද හතර පන්ති ඉන්නකොට තමයි මේ සිද්ධිය වෙන්නේ. කරුණාද අබේසේකර, KW පෙරර සහ මර්වින් රොඩ්රිගෝ කියන. මගේ මතකේ නිවැරදි නම්. ඒ තුන්දෙනාට කියනවා එවකට හිටපු පාලකයා මේ බලට මේ දෙකක් කරන්න බෑ. කොමර්ෂල් ඒවා කරන්න බෑ මේ කියලාගෙන. ඒකෙන් නම් බල මේක එක්ක නවත්තපල්ලා නැත්තම් මේ රස්සා විතරයි කියලා. මේ ඉතර තුන්දෙනාම මං හිතන්නේ තුන්දෙනාම තීරණය කරනවා මේ මෙතන යන්න. ඒ මේ දියවන්ති තුනක් ගලවලා දැම්මා මේ මේ මේ පොළොවෙන්. ඒ මිනිසුන්ට පොඩි මොලයක් තිබුණා නම් මේ කොමර්ෂල් පැත්ත කියන්නේ මොකද්ද කියලා, ඇඩ්වර්ටයිසින් කියන්නේ මොකද්ද කියලා, මාකටිං කියන්නේ මොකද්ද කියලා. දැන් අපි මහලකට මාස්ටර්ස් ඩිග්‍රී දෙනවා මාකටිං වලට මේ ඒ කරපුවත් අපේ වැඩ කරපු ආයතන වල අපිට ඩි ගොඩක් ලොකු තැන් වල ඉඳන් ඒගොල්ලෝ හොබවන හැටිත් අපි දැකලා තියෙනවා. මේ මොන මගුලක්වත් නැතුව තමයි KW පෙරලා ඔය ඔය වාණි චිත්‍රපට හැදුවේ. ඒවා ඒවා නැගලා ගියේ. අනිත් එක හිමානන්ද මම පෞද්ගලිකව දකින දේ. මගේ ඉතින් ලෝකෙ කැමැතිම කැමැතිම නවකථාකරුවා මාත වික්‍රමසිංහ. එහෙම කියලා මම කරුණාරස කරුණාරසිනී ජයලත්ගේ පොත් මම නිකම් රසමසූල බුදින්න වගේ කියෙව්වේ. ඒ කියන්නේ මට ඒක තිබුණා. ඉතින් එම්.එස්. ප්‍රනාන්දුගේ ඔබට තිබෙන ආදරේ මම කියලා දෙන්නම් කියන එක අහපු හින්දා තමයි ඔය බයිලා ගායකයෙක් කියලා මම ඒක ඇහුවේ නැත්තම් මට මල්ටිපේ දෙනෙත් ඇරේ කියන එකේ චේන්ජ් එක ලියෙන්නේ නැහැ. ඔබ තනිකර දුර ගමනක් යන්න හිතුවේ නැහැ කියන පැටර්න් එක තමයි මම ගත්තේ දොවන්න කිරි කලෙතරන් යන්නේ විගසිනේ ගොවියෙකු දැන් මේ ඒක ඇවිල්ලා ආපහු මල් පිපේ දෙනතරක වෝල්ස් බීට් එකට මම ලිව්වේ පැහැදිලිවම ආනන්දගමගෙත් කතා කරා. මචං මට ඕන මේ ඔබට තිබෙන ආදරේ විදියට තමයි කියලා අපි කතා කරා. හැබැයි ඒක මුලින්ම මට එන්නේ where i going to my pretty කියන ඉංග්‍රීසි කවියේ. ඒතකොට මේ සේරම වල සම්මිශ්‍ර වෙලා මට පුළුවන් ඕනනම් කියන්න මම මම හරිම ගැඹුරු විතරයි අහන්නේ. මට මේවා තේරෙන්නේ මම මේවා ආස නැහැ කියලා. නමුත් පාලිතය ගැන කියපු නිසා පාලිතය ගැන මම ඉස්සෙල්ලත් කිව්වා. පාලිතය මගේ වැඩසටහනේදී කිව්වා ඉතාලම අනුවේදනීය දෙයක්. මල්ලි හරිම අප්‍රකාශිත නාන්දුනන බවක් කිව්වා කරුවායියා සමග අනිත් විදග්ධයන්ගේ තිබුණේ. ඒ නම් කිව්වදා ඔහු නිර්භයව ඒ වැඩසටහන නම් කිව්වා ඉතින්. ඔහු මට පස්සේ නීතියක් දැම්ම උඹේ කිසි වැඩසටහනකට කියන්නේ නැහැ නම් ටික කැපුවොත් කියලා. ඒ තරම් නිර්භීත පුද්ගලෙක් පාලිතයිය. ඔහු කියනවා මේ හරිම ඒ පුද්ගලයා වශයෙන් ගත්තා මේ විදග්ධ කට්ටියත් හරිම හොඳයි. කිසිම වරදක් නැහැ. ඒ කියන්නේ හානියක් නැහැ. මහා ඉරිෂාකාරෝද හරිම දක්ෂයි. හොඳටම සිංහල ඔය පාලි සියල්ල ඉංග්‍රීසි දන්නවා. හැබැයි කරුවයියක් දන්නවා. මේ කරුවයිය සහ ඒගොල්ල අතර අර බර්ඩ්ස් ඔෆ් ෆෙද මේ ෆ්ලොක් ටුගෙදර් වගේ ඒක જાති කුරුල්ල වෙනම ඉන්නේ කරුවයිය වෙනම යන්නේ. හැබැයි කරුවයිය රුපියලකටවත් ඒවා ගණන් ගත්තේ නෑ කිව්වා. එයා සමීපතමයකින්ද කිව්වේ මෙන්න මේ විදිහට 68 දී කරුවයිය මෙතන උගුල්ලලා දානවා. හැබැයි සාමාන්‍යයෙන් මලක් ගලවලා තවත් තැනක පැලකරන්න බෑනේ උනට කරු අයියා අරට වැඩිය මහ විශාල විදිහට පැලවෙන හැම තැනම. ඒ කියන්නේ අතන බැලුවත් කරු අයියා බුලස් රෝඩ් එකේ බැලුවත් කරු අයියා මම මේ මම මේ සමහර දා අපේ කාලෙත් අපි දන්නවා මම මේ මැදිරියට මේවට එනකොට කරුවා හිටියා මම 75 දී සාමාන්‍ය දෙන විතරක නාලන්දත් එක්ක අපි තමයි ෆයිනල්ස් ආවේ රිච්මන්ඩ් එකේ එතකොටත් කරුවා හිටියා මේකේ වැඩ මේ එනවා ඒ කියන්නේ ඔහු බාහිර ශිල්පියෙක් විදියට මෙන්න මේ කරුවායියට මේකට කරන්න තිබිච්ච අප්‍රමාණ මේ සේවය නිකන් තිරසං විදියට නැවැත්තුවා නැත්තම් කරුවා මේක ඇතුළේ ඉඳගෙන මේ වැඩසටහන ප්‍රොඩියුස් කරනවා පාලිත පෙරේරලා අජන්ත රණසිංහ වගේ අජන්තයලත් ඔහුගේ ගෝලය. ඒ මොනතරම් ගෝල પરම්පරාවක් ඉන්නවද? ඒ ඒ ලේවලින් ලේවලින් ගිහිල්ලා අපිත් හරියට නිකන් එයාගේ ගෝලය වගේ අර මේ પરම්පරාවෙන් එනකොට අපිටත් ඒව හුළඟ ප්‍රේමයේ හුළඟ මට වැදුනනේ. රුණසේවි මම ප්‍රේමයට වැඩසටහන් කරානේ. ඉතින් ඒ කරන්නේ මෙයත් එක්ක කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් එතකොට ඔවුන්ගේ රචනා දැන් ඔබ දැන් මේ දෙන්න දැන් දිලිවම හදා දැන් නුගරුකක් වෙමින් තොල් වෙන පිපාසට කවුද ඉන්නේ කියලා හිතා ගන්න බෑ. අරයාද මෙයා සමහර ඒවා තියෙනවා දැන් දිලීප මගෙන් අහන අයියෝ මටත් ෂුවර් නෑ ඒක කියලා. ඒ කියන්නේ හැබැයි ඒ වුණාට කිසිම වෙලාවක දැන් අපි කොපි කරන ඒවා ඕන තරම් දැකලා තියෙනවනේ එක එක්කෙනාගේ ඒවා. නමුත් මේ දෙන්න එකිනෙකට කිසිම විදිහකින් කොපි ගන්න නැහැ. ඉතින් මේ දෙන්නේ මේ ප්‍රේමයකට එයාටත් වැඩියමට පුදුමේ දෙන්නේ ප්‍රේමය කිසිම කියන්නේ කිසිම ඔහුට කියවන්නේ නැහැ කොට පාර්ථය ගැන හැමදෙස්සෙම එයාගේ අතේ පොතක් තිබුණා කියලා. ඒ අපි අර නිකන් බොහොම හැල්ලු කරන කියන ප්‍රේමය කිසි දෙයක් කියවලා නැහැ කියලා. එහෙම නැහැ. ඔහු කියුවේ නැත්තම් ඔහුට එහෙම ලියන්න බෑ. හැබැයි අබේසේකරන්ට තිබිච්ච ඒ ඔහුගේ යුගයත් එක්ක තිබිච්ච පසුබිම් ප්‍රේමයට තිබුණේ නැහැ. ඒක අපි හොඳටම දන්නවා. නාලන්දේ මුඩදාස අමරසේකරලා හෙන්රි ජයසේනලත් එක්ක නෙමෙයි ප්‍රේමයට ඉන්න ඕනේ. හැබැයි වැඩ කරන්න ගියාම දැන් මම ප්‍රසංග ලියන කෙනෙක් විදිහට දන්නොත් දෙයියනේ මේ ප්‍රසංග කියන જાති ලියන්න උනේ අපි වගේ අය විහිුනේ කරුණාවිලා ප්‍රේමය නැති වෙච්ච හින්දා. මොකද ඒගොල්ලන්ට එහෙම හිතට ආවක් කියන්න බෑ. දැන් නන්දමාන්නේගේ බයිලා කපිලා කපරින්න විමර්ශනයක් එකේදී ප්‍රේමය මට හම්බ වෙනවා. ප්‍රේමය රබර් සෙනපතක දාගෙන නන්දක සිල්ලුන මෙලෝඩියක් අහන් ඉන්නෙත් නෑ ඔහේ ඇවිදිනවා. අර සේරම අහන් හිටියා වගේ පොඩි නරේෂන් එකක් දීලා ඊළඟ එකට ආපු නිකන් ඔය කොරළේ ඇවිදවිද ඉන්නවා. ඒ කියන්නේ කොල්ල කැලලක් මොකක් කරන්නේ? ඊළඟ වතින් කියලා අහුවා. ගිහින් කතා කරා. අන්නේ මේ කොහෙන්ද වෙන මහා වාග් මාලාවක් සහ චාතුර්යයක් වුන් දෙන්නම අතයි කටයි දෙකම එක වගේ. ඉතින් මම හිතන්නේ මේ කරුණාදවේශය කර වගේ කෙනෙක් නෑ වගේම ප්‍රේමකීර්ති දාල්ලේස් වගේ නේද? ඔවුන් රසායන විද්‍යාවේ ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාව. මේක දෙපැත්තටම සිද්ධ වෙනවා. ඒ දෙන්න කොහොම මට හිතා ගන්න බෑ. ඒ නිසා මේ භාෂාව විතරක් නෙවෙයි මිනිස්සු විදියටත් ඒගොල්ලෝ අඩි 6ක් උස පපුව අඟල් 36ක් විතර පළල මේ එහෙම නිකන් පක්ස් තියෙන එහෙම ගැත්තේ නෙමෙයි. මේ අර එහෙම ඒ වුණාට ඒගොල්ලෝ අඩි 12ක් විතර උසයි. පපුව අඩි 60ක් මේ අඟල් 60ක් විතර පළලයි. ඒ දැන් ඒක හරියට සුනිල් ආරත්න සුනිල් ආරත්න කියන පුද්ගලයා බැලුවම හරි පොඩි. ඒ වුණාට අපිට හරි ලොකුයි. ඉතින් ඒ විශාලකම කරුණාල්ලාගේ තිබුණේ මොකේද? කටහඬ වචනවල. එච්චර තමයි කියන්නේ. ස්තුතියි. අපි තවත් ගීතයක් රස විඳමු. රචනා කළ ජේ මිල්ටන් පෙරේරා ගාන වේදයන්ට රචනා කළ ගීතයක්. අද ගානට ටෙරාන් නානාකාරය මතු වෙමි සපදුක් සොයා බලන්න මගේ දුරකථනයේ අංකය මතකද මොහොතක් කතා කරන්න දෙතුම් වටා මගේ ඔබ එමතු වෙමි සපදුක් සොයා බලන්න මොකෙ දුරකතනේ අංකය මතකද මොහොතක් කතා කරන්නේ පින්නත සිතිය හෙළනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහි වෙනවා ඉක්පින්ද හඬනා කිරිතරුවෙකු මෙන් මොකේ හදවත වැළපෙනවා ඇසිපිය හෙළනා තරමට වැඩියෙන් ඔබ ගැන මට සිහි වෙනවා ඉකි බිඳ හඬනා කිරිතරුවෙකු මෙන් මගේ හදවත වෙනපෙනවා දෙතුන් වතාවක් ඔබ එමතු වෙමි සබදුන් සොයා වදන් මගේ තුරකටනේ අංකය මතකද මොහොතක් කතා කරන්නේ ඇතුල් වතාවක් ඔබ ඇමතු වෙමි සබදුක් සොයා වදන් මගේ දුරට තනයි අංකය මතකද මොහොතක් සතා සදන් බොහොම ස්තුතියි. ඔහුත් නාලන්දේ කියලා කියන්නේ කිව්වා. පියාණන් නාලන්දේ. ඔව්. මේ පොඩ්ඩක් කතා කරමු. බලන්නේ චරිතය අද නව ජව තරුණ පරිපුරේ මුළු ඇඟ මස හද මස ප්‍රතිඋත්පාදනය ක්‍රමයෙන් මේක ගයන්නේ. මේ මොහොතේ මම මේ ප්‍රේක්ෂාකාරී දිහා බැලුවේ. නිරානන්ද අපේ රටේ කරුමේට ගීත ਵਿਚාරකයක් නැහැ. ගීත ਵਿਚාරයක් නැහැ. ගීත කැමරා කලාවක් නැහැ. ගීතේ ගයන විට දෙවෙනි මොහොතේම ඒක අයිති වෙන්නේ ප්‍රේක්ෂාගාරයට. ඒ නිසා ලෝකයේ කැමරා කලාවට තියෙනවා තැනක් ගීතය මහා ප්‍රේක්ෂාගාරයක රඟපාන හැටි ගීතේ රඟපාන හැටි දොඹකර කැමරා වලින් පැති කැමරා වලින් zoom lens වලින් සම්පූර්ණම කැමරාගත කරනවා මේ මුළු ප්‍රේක්ෂාගාරයම පොඩි ස්නායු සැල්මක් පොඩි දුවකගේ බැල්මක් තරුණියකගේ සිනහාවක් ඇස කඳුලක් කිසි වෙහකින් ඇහැ පිහිදන හැටි අද ලෝකයේ ඉහළම කලාව කියලා කියන්නේ ගොස්පල් ගීත කලාව ගොස්පල් ගීත බයිබලයේ වචන නෙමෙයි ඒ අදහස අද දවසේ යේසුස් වහන්සේ උසස් පෙළ ශිෂ්‍යෙක් වගේ කතා කරනවා he Jesus කියලා. he will make a way කියලා කියනවා he will make a way. ගායනකොට ඒගොල්ලන් මහජනයාට කියනවා මේ බයිබලයේ තනියුඩය ගීතයෙන් කියනවා. අපේ මේ ගීත බැලුවාම කරුණාරත්න බසේකර මංගේ ධර්ම විඥාන කියලා ඒ gospel ගීතමයි. අනිත් පැත්තෙන් මේ වගේ මේ ප්‍රේක්ෂාගාරයක් කැමරාගත කරන කලාව කවද්ද අපි අපේ රටේ උගන්වන්නේ? ගීතයක් ගැන ਵਿਚාරය කරන කලාවක් කවද්ද ඉගෙන ගන්නෙ? විශ්වවිද්‍යාලයෙන් වලින් එළියට එන මේ හිස් මිනිස්සු මොනවද ලියන්නේ මොනවද කියන්නේ? ඔවුන් අපේ මේ මේ අර මේ බන්දුල කියන මට හිතෙනවා මේ මේ ගුවන්විදුලිය කියන්නේ අපේ ආධ්‍යාත්මික ඉතිහාසයක් ගුවන්විදුලිය කියන්නේ ඒක අපි එහෙම තේරුම් ගන්න ඕනේ. අද රූපවාහිනිය කියන්නේ මොකද්ද? ජාතික රූපවාහිනිය. ඒකයි ලොකු මේ කාන්තාව වේදිනියන් දැන් ඊයේ සභාපතිවරු. ඒ වුණාට ඔල මොට්ටල වැඩසටහන් පටන් ගත්ත දවසේ ඉඳලා එක එක නිවේදිකාවට පෙන්නනවාද නිවේදන ශිල්පයේදී ආධ්‍යාත්මික ස්වરૂපය කොහොම වෙන්න ඕන කියලා. දොස්තර එක්ක වෛද්‍යවරයෙක් කතා කරන්නේ. මේ බෙරිවෙච්ච ඇපල් ගෙඩි වගේ මේ කිල්ලෝ ඇවිල්ලා අයියෝ මේ ලුණුලේ වායේ ගිහිල්ලා මේ ගල් කඩන තැන් වලට ගිහිල්ලා මේ ඇඟලුම් කම්මල් වලට ගිහිල්ලා කණ්ණාඩි දාගෙන ඊයින් කතා කරන ඇඟලුම් කම්මලියර වැඩ කරන සේවිකාට වැඩේ කරගන්න බෑ. පස්සේ මිස් හෝම් හෝම් කියලා කිව්වා. ඉතින් ඉන්නේ ඒ කියන්නේ ගෙදරට එන්න කතා පස්සේ ආ ඔයා නිවසක් හදන්න ලෑස්තිද? ඔයා දැන් මුදල් එහෙම එකතු කරන්න සූදානම් වෙලා ඇති නේද නිවසක් හදන්න දැන් කතා කරනවා. දැන් බලන්න මේ මේ මේ මාධ්‍ය ලෝකයක අපි ඉන්නේ. එතෙන්දී අද ගුවන් විදුලියට සටහන මෙහෙම සමාජ සාරයක් මේ ධර්ම සාරයක් කලා සාරයක් එකතු වෙන තැන. මේක නේද සමාජය අපි දෙන්න ඕනේ නව ඥානය මේ හිමානන්ද දැන් මම කිව්වේ හිමානන්ද වැනි මේ යෝන් පරපුරේ අය කරුවැයව සීපත් කරවමින් ඒ වගේම අපේ ඔබතුමා කිව්වා වගේ මේ ගුවන් විදුලි වැනි ශ්‍රව්‍ය මාධ්‍යයකින් විශේෂයෙන්ම දෘශ්‍ය මාධ්‍ය ගොඩාක් දැන් ප්‍රචලිතයි. නමුත් නැවතත් මේ ගුවන් විදුලියට බොහෝ තැනක් ලැබිලා තියෙනවා. මම මගේ මේ මෙතන ඉන්න මේ ඉස්සරහා මගේ හිත මිත්‍ර ලක්ෂ්මන් වීරසූර මහත්මයා මේ අපේ සියලුම කටයුතු බාරව ඉන්නවා. එතුමා කියනවා මේ ගුවන් විදුලියම තමයි අපි ගොඩක් පාවිච්චි කරනවා කියලා. ඇත්තෙන්ම මේ මේ ශ්‍රව්‍ය මාධ්‍ය අද හරි ප්‍රබලයි. හිමානන්ද මම හිතන්නේ මේ වැඩසටහන තුලිනුත් අපි මේ කරුවය ගැන කතා කරන දේවල් තුලිනුත් ඔබ වැනි සහ අපට සවන් දෙන අපේ යෝන් පරපුරේ නිවේදක නිවේදිකාවන්ටත් මේ හොඳ පාඩමක් වගේ වෙයි කියලා මට හිතෙනවා. හරි බොහොම ස්තුතියි. අපි දෙවිපාවෙස්ස කරුමාත්මයාට කතාවට ඉදිරියට මේ ඒ වෙලාවත් අපිට සංඥා නිකුත් කරනවා කෙසේටත්. දැන් මෙතනදී කීපවතාවක් මේ කියුණා කරුණාරත්න බේසේකරයන් ඉන්පසු ඇත්තටම මෙට මල්ලවරච්චි, චය ජෝතිපාල වෙන කලාකරුවන්ට තිබුණු වැට බැඳීම ඔවුන් තීචං ගායක විදිහට හඳුනලා තිබ්බා. ඔවුන් භාවිත නොකරන වචන බවත් උප්පහයි කලාකරුවන් විදිහට හඳුනලා තිබ්බා. මම කියන්නේ විතර කණ්ඩායමක් හඳුනලා තිබ්බා. නමුත් පසුකාලීන මේ වෙනස් වෙනවා. කරුණාත් අබේසේකරන්ගේ නිර්මාණ සමාජයේ පැතිරෙන ස්වභාවය. මොනවා කිව්වත් ඔහු හැමෝත් එක්ක වැඩ කරලා තිබෙනවා. අපි අද අහපු ගීත බොහෝ ප්‍රමාණයක් හේමදාසයන් තම නිර්මාණය කරලා තිබෙන ගීත අනිකුත් රත්න අමරදේවන්ගේ ගීත. එතකොට ඒක කොහොමද ඔහුට මේ කුලවාදී හෝ වෙන වාදයන් බල නොපා ඔහු කොහොමද සියල්ල සියලු දෙනාත් එක්කම වැඩ කටයුතු කළේ? තමයි මම හිතන්නේ උට ඌගේ පවුලේ මේ සහෝදර සහෝදරයන් 10 දෙනෙක් හිටියා. එතකොට මම දන්නවා අපේ ආත්තම්ම එච්චර ඉඳලා තමන්ගේ ඥාති සහෝදරයෙක්ගේ මේ ළමයි ගෙනල්ලා එතකොට මේ තමන්ගේ දරුවොත් එක්ක හදලා තියෙනවා. මේ වගේ ඔහු මේ තනියෙන් හැදිච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඔහුට මේ මේ උපම් පසුබිමම පිරිසක් එක්ක තමයි ඔහු ගිහිලා තින්නේ. ඔහුට මේ ගීත රචකයෙක් හැටියට මේ තනියෙන් නැගී හිටින්න ඕන තරම් මේ හැකියාව තිබ්බා. මේ මේ ඔකෙන් අර ඒ කාලේ කලාපත්‍රයේදී කොහෙද මේ අර ප්‍රශ්නෝත්තර අහන පිටුවක අහලා තියෙනවා මේ ඔබට මේ බොහොම ලස්සන කතාවක් තියෙන ඔබ බොහොම මනරම් පදවැල් ලියන. ඇයි ඔබටම ගීතයක් ලියාගෙන ගන්න බැරි කියලා. බොහොම සැල්වෙන් දෙන උත්තරේ තමයි මේ මල්මාලාකාරයෙක් මල්මාලා හදන්නේ Tamanටම දාගන්න නෙමෙයි. ඒ වගේ බොහොම ඕ මේ මේ වැඩේ එහෙම ඇඟට අරගෙන ලුකුවට කරපු දෙයක් නෙමෙයි. උට කොච්චර බැනුම් ඇහුවත් ඔහු ඒ වැඩේ නවත්තලා නැහැ. ඒක දිගටම කරලා තියෙනවා. ඔහුට මේ මේ මේ මේ හැම ඔහුගේ කාලයේ හිටපු හැම ගායකයා ගායිකාවටම ඔහු එක සින්දුවක් කරලා ලියලා තියෙනවා. බොහෝ නවක ගායක ගායිකාවන්ට පළවෙනි හිට් එක. ඒ කියන්නේ පළවෙනි ගීතය නෙමෙයි මේ ඔහු ඔසවා දමන ගීතය ලියන්නේ ඔහු. එහෙම මතයකට ඇවිල්ලා ඔහු ගාවට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඔහු මේක දැනගෙන ඉඳලා තමයි මේ මේ කළ දෙන්නේ මම උන්ට ගීත ලියලා දෙන්නුනේ. ඔහු වෘත්තීය ගීත රසිකයෙක් කියලා මම කිව්වට ඒ වචනේ පාවිච්චි කරන්නත් බෑ සමහරවල් මොකද සල්ලි අරගෙන තින්නේ චිත්‍රපට ගීත වලින් මේ තටි ගීත වලින් විතරයි. මම බොහෝ සරල ගීත ඔහු නිකන් ලියලා දීලා තියෙනවා. අර අර මේ ඒ කාලේ තිබිච්ච ਵਿਚාරයේ කොතරම්ද කිව්වොත් හිමානන්ද මගේ ජීවිතේ මම පළවෙනි වතාවට කැසට් එකක් ගන්නේ තාත්තත් එක්ක මල්වත්ත පාරට ගිහින් ඔහුගෙන් මම ඔහුගේ සල්ලි වලින් ඉල්ලනවා කැසට් එකක් ඒ කැසට් එකේ කලිට ප්‍රකට ගායකයෙක්ගේ ඔහුගේ එක ගීතයක්වත් නැහැ ඒකේ ඒ මම මේ කියන්නේ ඒ ඒ විචාර කලාව ඒ විචාර කලාව විසින් මම බොහොම පොඩි දරුවෙක් නමුත් මටත් ඒ ඒක බහැලා තිබ්බ කියන අපේ ගෙදර ඒක ඇවිල්ලා තිබ්බා ඒ ඒක තමයි ඒ කාලේ මම මේ සමහර ගීත මම පස්සේ තමයි මේ තාත්තගේ ගීත අරගෙන තමයි තාත්ත මොනවද කරලා තියෙන්නේ කියලා මේ මේ දැනගද ඒ තුන්වතාවක් ගීතය අපි අද වුණත් දැන් ඒක මේ වගේම ගීතයක් දැන් මේ මේ වර්තමානයේ මේ බටහිර ගායකයන් අතර ඉතාම ඉහළින් ඉන ඇබෙල් ගායනා කරන හෙලෝ කියලා මේ සංකල්පය මේ ටෙලිෆෝන් කෝල් එකක් ගැන ඉතින් කතා කරන්නේ නැති කෙනෙකුට ගායනා කරන ගීතයක් ටෙලිෆෝන් කෝල් එකකින්වත් අල්ලගන්න බැරි කෙනෙකුට. ඒ හරිම පටන් ගන්නෙ මේ මේ මේ මගේ දුරකථනයේ අංකේ මතකද මේ මම දැන් මතකද ඊළඟ තේලි ගැන හරි හරි කෙටි ගීතයක්නේ මට නම් මතක් වෙනවා මේ මතක් වුණා මම නම් සන්තෝෂයි ඔව් අන්තිමට කියනවා මට ඇසිපිය හෙලනා තරමට වැඩියෙන් මතක් වෙනවා මේ මේ දෝර ගලාගෙන යනවා ඒ ඒ තියෙන මේ සංකා එච්චරයි ගීතේ තියෙන්නේ මේ මේ ගීතයත් මේ බහපු ප්‍රශ්නට ගලපන්න පුළුවන් මේ ගීතය ගොඩක්කල් ප්‍රේම කීර්තිගේ ගීතයක් හේතු තමයි තිබුණේ. ඉතින් මේක ගීතේ මේ මේ ප්‍රියංකර අයියත් මේ හිතාන හිටික ප්‍රේම ගීත කියන මොකද මේකේ මේ මේ අනුව වික්‍රත්නායක. දැන් එක කාලයක මම හිතන්නේ බොහෝ අය දන්නවා මේ ඔවුන් ඒකට වැඩ කරේ නැහැ. මේ මතවාදීව ඔවුන් වෙන වෙලා හිටියා. ඒ කියන්නේ වික්‍රත්නායක මත් මෙයා මේ මේ තාත්තලාගේ ඒ ඒ කුලේ කට්ටියගේ ගීත ගායනා කරන එහෙම මේ කියලාම තිබුණා. නමුත් ඒ මේ ඒ හින්දා මේක ප්‍රේම කීර්තිගේ ගීතයක් හැටියට තමයි තිබුණේ මම. ඊට පස්සේ මම දවසක් බලනකොට පොතේ තියෙනවා මේ ලියපු මේ රචනාව තියෙනවා මේ පස්සේ මම ප්‍රේම ප්‍රේම ප්‍රියංකරට කිව්වා මේක මේ තාත්තා ලියලා තියෙන කියලා. ඒකේ හතරවෙනි කොටස ඔහු කපලා අයින් කළා. ඒ තුන්වෙනි පදයෙන් ඉවර කරා නම් තමයි මේක විවෘත භාවයේ තියෙන. හතරවෙනි කොටස මේ තිබ්බනම් ඒක ඒක පෞද්ගලික වෙනවා. ඉතින් ඒ ඒ ඒව රැකලා තියෙන එක එක්කෙනා දැන් ඔහු කවදාවත් කියන්නේ කියලා නෑ මේ මේ ඕක මම ලිව්වේ තමුස මේ මේ මේ මට මම ඒව ලියන්න මේ මේ වගේ වට තනු දාන්නේ නෑ ඒකට ඔන්න දැන් දාලා තියෙන. එහෙම කියන්නේ කියලා නෑ ඒක වෙන්න ඇරලා උන් නිකන් ඉඳලා තියෙනවා. උන්ගේ උන්ගෙන් මේ ඉගෙන ගන්න එන අයට ගුරුහරුකම් දීපු ඒ ඒ පරිචය තමයි මේ ඒ මහා මේ මම කාට හරි සින්දුවක් කාගෙන් හරි කවුරු හරි මගෙන් ඉල්ලනවා මම මේක ලියලා දෙන්න ඕනේ කියන දන්නේ විතරයි. මේ નિરાයාස රචකයෝ මේ වෘත්ති රචකයෝ කියනට වඩා નિરાයාස රචකයෝ කිව්ව කියන එක වඩා හොඳ මේ ප්‍රේම කීර්ති දාත්ත වගේ අයට මොකද ගීත ලියාගන්න බැරි අය තමන්ගේ අත්දැකීම වුන්ට කියලා ඒ අත්දැකීම ගීතයට පෙරලාගෙන දෙන. ඒක අපි හැමෝම දන්නවා මේ මේ මේ ගීත අහන බොහෝ අය දන්නවා. මේ ඒක තමයි මම හිතන්නේ ඔබ අහපු ප්‍රශ්නෙට උත්තරේ මේ නැත්තම් මේ මේ පරාසය උන ලියන්න බෑ. තමන්ගේ අත්දැකීම විතරක් ලියවන අපි අපි බොහොම සීමිත ජීවිතනේ අපි ගෞරව ගත කරන්නේ. ඒ ඒ උන්ට මේ පරාසය ලියන්න බෑ. උන් අනිකාගේ අත්දැකීම ලියන්න ගිය හන්ද තමයි සහ ඒ අනිකාගේ අත්දැකීම අනිකාගේ අසින් ලියන්න ගිය හන්ද තමයි මේ මේ තරම් පරාසයක් ලියවිලා තියෙන්නේ. දැන් අපේ අම්මා කියනවා සමහරවිට ඒ දවස්වල ගෙදරට ටෙලිෆෝන් කෝල් එනවලු දැන් වෙන එක්කෙනෙක් කල්ලන්නේ දැන් අර ඒ නම දාලා ඉරේෂා කියලා එක්කෙනෙක් නේ අර සින්දුවල් ලියලා තියෙන්නේ බලන්න කියලා. ඉතින් ඒ ඒ තරම් මේක පෞද්ගලිකව අත්දැකීමක් ලිව්වා වගේ තමයි ඉතින් ලියවිලා තියෙන්නේ. එච්චරයි වෙන වෙන දෙයක් එතන නැහැ. ওই ඉරේෂා ගීතේ මේ මේ ගැඹුරු තව එකක්. මට ඒ සිසිරසේනරත් මහත්මයා කිව්වේ කිව්ව මෙච්චරයි මට කිව්වේ. "දන්නු දිරේෂා කියන්නේ නෑ. පුතා ඉරේෂා කියන්නේ සරස්වතී කියන තවත් නමක්." ඔබ ඔයා ඒ අර ඒ ඒක උතන්ට දාලා අහලා බලන්න මොකද්ද ලියලා තියෙන්නේ කියලා. රයිටර්ස් බ්ලොක් කියන එක කියනවා. මම දන්නේ මම හිතන මෙතන ඉන්න අපි ඔක්කොම අපි තුන්දෙනෙක්ම මේ හතර දෙනාම ලියන කට්ටිය රයිටර්ස් බ්ලොක් කියලා එකක් එනවා. ලියාගන්න බැරි වෙනවා. ඒක කාලෙකට. එතකොට මේ විවිධ ඒක පිස්සු හදනවා වගේ ලියන කෙනෙකුට ඒක හරි අමාරුයි. මේ රයිටර්ස් බ්ලොක් එක ගැන තමයි මේකේ මේ අර අර්ථයෙන් අරන් බැලුවොත් තියෙන්නේ. මේ ඒකේ වචනයක් තියෙනවා මේ හොදපාලු වෙලා යයි කියලා. හොදපාලු වෙලා යයි කියන්නේ අමු සොහනක් වගේ වුණා ඒ ඒක මම හිතන්නේ මේ ගීතයක පාවිච්චි වෙලා නැහැ මේ වචනේ. මේ එහෙම තමයි දැනෙන්නේ රයිටර් කෙනෙකුට ලියා ගන්න බැරි වුණාම මේ. ඒතර මේ හීනෙන්වත් තෙනියන් කියලා තමයි මේ සරස්වතියට කියන දේ. ඒගොල්ලෝ කවදාවත් ඒවට උත්තර දෙන්න ගිහිල්ලා නැහැ. ඒ මම බොහොම මෑත කාලෙකදී මට සිරිසේනරත් මහත්මයා මේ කතාව කිව්වේ. උන් දෙදෙනා කවදාකවත් ඒ ගීතේට එහෙම කිව්වයි කියලා ඒක පරමේශ් කෝනේශ් කියන අර මේ ද්‍රවිඩ අනුරාධකයන් දෙදෙනා ඒ උන්ගේ ගීතයක් තනුවට ලියලා තියෙනවා. ඉතින් මේ මේ උන්ට ඒ කිසි දෙයක් අදාළ වෙලා නැහැ. මට බනිනවා මේවට ලියවුවට මම මෙහාට ලියන්න හොඳ නැහැ. හරි ජෝතිපාලට සිඳුලිනවා කියලා බැන්නට ඔහු ජෝතිපාලව අතහැරියේ නැහැ මරණකම්. මිල්ටන් පෙරරව බෙග් මාස්ටර්ව අතහැරියේ නැහැ. ඉතින් ඒ අර සාමූහිකත්වයේ තුල තමයි ගීතේ තියෙන්නේ කියන එක දැනගෙන හිටියා. තුන් දෙනෙක් ඉන්නවා මේකේ. හරි බුද්ධිමය කතාව කෙසේ වෙතත් මේක ගෙනියන්නේ ගායකයා කියන එක උන් දන්නේ. ඒකනේ ඔහුගේ වචන වලින් ලියන්නේ. ඉතින් මට මේ මේ මේ මේ මම තව චුටි එක දෙයක් කියන අනුවට ලියපු ඒවා ඔක්කොම දැල්ලලා මම මේ ඉතාලම ආසන්නේ අහුවෙච්ච දෙයක්. සීටි ෆර්නැන්ඩෝ මහත්මයාගේ ගීතයක් තියෙනවා මේ බේරෙන පැණි බිඳු කියලා. එතුමාගේ ගම ගැන මල්වාන ගැන ලියලා තියෙනවා. නිරීලිතින් තාත්තා. මම මේ ගීතය අහනකොට මගේ මේ මේ මගේ කාමරයෙන් අලික්ක ඕක ඕක ජපන් ගීතයක්. ඔය තනුව ජපන් ගීතයක්. ඔය ගීතේ කිව්වා. අපි YouTube එකේ අහලා ජපන් ගීතයක් තියෙනවා වගේ. ඒ ඒ ජපන් තනුවේ ටෙම්පෝ එක අඩු කරලා තමයි බේරෙන පැණිපිඳු ලියලා තියෙන බේරෙන පැණිපිඳු වල තියෙන්නේ මේ සංදේශ කාව්‍ය වල භාෂාව. මම හිතන්නේ පැටිදින පිටේ මහත්මයාගේ සංගීතය. මේ ගිය අවසාන ඉවර අර පෙර රුපුබිය වර්ධන පෙර ජයවර්ධන පුරයේ ඈත පෙනෙන්නේ කියලා කොටසක් තියෙනවා ඒක ඉවර වෙන්නේ ලනබෙන් දසවන අමබින්දු ගයති සුමිහිරි කවි සින්දු කියන මේ තිලේ කොටසකින් තමයි ඒක ඒක ඉවර කරන්නේ ඉතින් එහෙම මේ බොහොම සරලව මේ දේ කරගෙන ගිය පිරිසක් එක්කෙනෙක් විතරක් නෙමෙයි ඔහු ගැන කියද මේ නම් ගොඩාක් කියවනනේ ඒ ඔහුත් එක්ක මේ කට්ටියක් හිටියා කියන එක තමයි මට දැනෙන්නේ. වාදක මණ්ඩලය අද මම අපිට දැන් හඳුනා දෙන්නම්. වාදක මණ්ඩලය වයලින් වාදනය WJ උපාලි අජිත් අලවත්තේගම දර්ශ වත්නායක සිතාර් නිරුෂ වබින්ද්‍රනාත් කීබෝඩ් හසන්ත ජයලාල් සමග එරංග පුෂ්ප කුමාර බඩනලා Shantha Samaranayake rhythm guitar Nihal Priyantha Perera bass guitar Wimal Lakshantha Coorey තාල වාද්‍ය නෙල්සන් සමරතුංග සමග විදිත රණවීර ඔක්ටපැඩ් නරිදු චතුරංග. අද සංගීතය අධ්‍යක්ෂණය කරමින් වාදක මණ්ඩලය මෙහෙුවේ ලීඩ් ගිටාර් වයමින් සුදත් දිරෝක්ෂක. නිෂ්පාදන සහාය නාලිකා ගුණරත්න පවිත්‍රා කේශරී නානායකකාර නිලංකිවත් ගෙදර එරංගා මේගස්තිනි සමග අද රසහ නිෂ්පාදනයට අපිට දායකත්ව ලබා දුනා ඉරේෂ් ජයසිංහ බොහොම ස්තුතියි නාට්‍ය සංකලනකලේ තරිදු දිසානායක නිෂ්පාදනය බද්ජිත් සෞම්‍ය ඉදිරි විජයවර්ධන සමග ප්‍රමානන්ද රාජපක්ෂ සිංහල ගීතය ජනප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කළ ගීත රචකයාණෝ ගුවන් විදුලිය ජනප්‍රිය මාධ්‍යයක් බවට පත් කළ නිවේදකයාණෝ ඔබ ළඟ ඉන්න ළඟ ඉන්න මගේ වාසනා මා අමතන්න සනසන්න මගේ දුපතෝ ඔදියාදරේ බඳන්නාවේ ආයාසයේ ඔබ කරමට මානෙල ඔබ කරමට මානෙල වෙන කෙනෙක් නොමැත දියතේ ප්‍රවීණ ගීත රචක කරුණාරත්න අබේසේකරන් පිළිබඳ මීළඟ කියවීම මීළඟ මීවිත කරුණාරත්න අබේසේකර භාෂාලංකාරය මීළඟ මීවිත